நூற்றி வந்து நாட்குள்ள பட்டம் கிடையாது Thank you. සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කම කමිතබ්බං ස්වාමීන් වහන්සේ ආයි ගණේ සංස ඈ ආයි ගණේ මෑණියන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාක් සෙනසුරාදාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපේ සතිපතා ධර්ම සාකච්ඡා වාරේ අපිට මේ මාසික ඉදිරිය පස්සේ තමයි දිනයක් හම්බුනේ පසුගිය දවස්වල කටයුතු නිසා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි සම්බන්ධ පටන් ගන්න වෙලාවස්ති සම්බන්ධ වෙලා ඉන්න. හොඳයි අපේ සතිපතා ඒ ධර්ම සාකච්ඡාවේදී පැයකමාරක් කාලයක් කොරලොස් පැයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි පළවෙනි විනාඩි ස්වල්පය විවස්ථා සිපත් කිරීමේ සම්ප්‍රදායට ගත කරලා ඊගාවට සාමාන්‍ය බල සූත්‍රය නෑ සංගීති සූත්‍රය සංගීත සූත්‍රයේ දුක නිපාතේ අපි නතර කරපු තැන ඉඳලා වාක්‍යයක් ඉදිරිපත් කර ගන්නවා ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන්. ඒකෙන් පස්සේ කැමතිනම් සභාවට සම්බන්ධ වෙන අයගේ අනුමැතිය පරිදි විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කර ගන්නවා. ඒක තමයි අපේ සාමාන්‍ය චාරිත්‍රය. ඒක මතක් කරාට පස්සේ අපි ඉල්ලා සිටිමු 13 කුටියේ අපි ගිය පාර නතර කරපු තැන ඉඳලා ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේ සතිವಾರයේ සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදිහට.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 අරුණට පළමුව අවදි වීම නොගිනන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්මින් නැගිට සිරුරු පිට සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් නියදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ඊළඟ වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්හිදී රිසිනම් ඊර්ධන් කිස සඳහා ගොජුන් හරට ගොස් නොපමාව එහි වස්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන්නෑ නියත කිසෙහියදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනුම් දෙවූ පාත්‍රය තවිකේ ඉලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමටහන්ගත් සිතින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිලිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආ යුතුය. බොදුන්හල වත්සතයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බෞද්ධයේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහල් වාදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පසට සාදා පිරිසිදු සිතින් Taman අසන කුටියට යා යුතුය.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 වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද සමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයකින් පොතපත පවා අධිකව ගොඩනගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා එම ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහි ඔබේ සිත වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. දෙයක් ඒ සමාධි කාර්යය සිද්ධ වුණා. ඒ යෝගාත්මක දිනචරියාවේ අංක ටික අපි අනිත් දවසට යෝගාවචර විවත්තාවේ පළවෙනි කොටස කියවනවා කියන සීපත් කිරීම කරලා අපි අදම ඊගාවට සංගීති සූත්‍රය එදා නැත කරපු තැන ඉඳලා කොටසක් සාකච්ඡා සඳහා ඉදිරිපත් කරනවා. පිට මොකද්ද? 358 දුටුසා. 358. හොඳයි. අවසර සම්මා දුක නිපාතය අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ ඒව සංගායි තබ්බා න විවදි තබ්බා යත ඉදම් බ්‍රහ්මචරියම් අද්ධනියම් අස්ස චිරට්ඨිතික තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමා ද්වේ නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිත්‍තිච විභවදිත්‍තිච අහිරිකංච අනොත්තප්පංච හිරිච උත්තප්පංච දෝවචසුත්තාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච අද කරන්න තියෙන්නේ ඒක සම්පූර්ණයි මේ සංගීත සූත්‍රයේ තියෙන ඒක අර මුලින් තියලා තියෙන පාට ටික සාධනය කර ගැනීම සඳහා මේ ශාසනයේ කාලයක් පවතින එහි යෙදී නායකයේ තමන්ගේ නිවනට අමතරව ඒගොල්ලන්ගේ අවතුම් පැවතුම් ටිකක් තියෙනවා. එහෙම නොවුනොත් එයාගේම තමයි ශාසනය විනාශ වෙන්නේ. මේ ශාසනයට ඇතුළත්චාගේ විතරමයි ශාසනය විනාශ වෙන්න පුළුවන් පිට කෙනෙකුට මේක විනාශ කරන්න බෑ. ඒ නිසා ඒ අයගේ හැසිරීම කෙලිම බලපානවා. ඒ අයගේ නිවන තම තමන්ගේ නිවන දැකීමට ශාසනයනිකය ඒ කෙනා කෙරේ දක්වන ආකල්පය කෙරේ අන්‍යාගමිකයන් මේක දිහා බලන්නේ නැති. අනිත් වාක්‍යෙට කියවන්නේ අර මුලින්ම කියන්නේ මේ අද්දඤ්ඤං තත්ත සබ්බේව සංගායිතබ්බා. ඒ කියන්නේ එකතු වෙලා ඒ නිසා මම මේ කියන ටික නැවත නැවත සාකච්ඡා කරමින් ඉන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට කල්ැතුව පොඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. එකතු වෙන අය මේවට කැමති වෙන අය නිතර මේවා සාකච්ඡා කරන්නේ. එතකොට ඒකට විරුද්ධ වෙන අය නිකම්ම හැයිලා යනවා. ඒගොල්ලෝ බහුතරය. ඒගොල්ලෝ බහුතරය වුණාට ඒගොල්ලෝ විසිරිලා ඉන්නේ. සුළුතරය හරි පාර දන්නයි. ඒගොල්ලෝ නැවත නැවත සමගිය රැස් වෙන්න ඕනේ, සමගිය සාකච්ඡා කරන සමගිය විසිර යන්න ඕනේ. ඒ සඳහා සාරිපුත්‍ර සාන්ති ව්‍යවස්ථා මාලාවක් අපිට දීලා තියෙනවා. භාවනා කරාට මදි. අභ්‍යන්තර සාසන සලකුවාට මදි. ඒක කරන ගමන් මෙවට කාය සාක්ෂි දෙන්න ඕනේ. ඇවිල්ලා සාකච්ඡා කරන්න ඕනේ. නිසා මේ ටික විවාද නොකර සාකච්ඡා කරන්න කියලා කියනවා. ඒ පාඨය කියවන දිගටම තත්ත සබ්බේව සංඝහයි තබ්බං න විවදි තබ්බං යතහි ධම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතික තද කියන වාද කරන්න එපා මේක පිළිබඳව මේක සාහිත්‍ය සංසය දීපු එකක් එහෙම නැත්නම් දුරදිග බලලා 2600 ඉස්සෙල්ලා ගලක කොටපු එකක් ඒ නිසා මේක සංගායිතබ්බා ඒකතුව සජ්ජායනා කරන්න. ඔක තමයි ධර්ම සංගායනා කියන වචන ඇවිල්ලා තියෙන්නේ. න විවාදිතබ්බා. ඇයි එහෙම වුනේ මේ කාලට එක ගැලපෙන්නේ නැහැ. ඔක කියලා තියෙන ගෑනුන්ට අපි පිරිමි. එහෙම නැත්නම් පිරිමින්ට කියලා අපි ගෑනු. ඕක පැවිද්දාන කියලා අපි ගිහියෝ. ඒ කතාව කතා කර කර මේක වාද කරන්න එපා. එකතු වෙලා කරන්න ශාසනය දිගට පැවතීම සඳහා. සංගායිත යතේ ඉදම් Brahmacharya පද්ධනිය අස්ස චිරත් හිදිකා. තමන්ගේ භ්‍රමචර්යයත් කාලයක් පවත්වන්න පුළුවන් ස්ථාවර වීමක් මේකෙන් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ කාටවත්. ඇයි කියලා. නමුත් සාරිපුත්‍ර සාන්තිය අත්දකලා කියන්නේ මේක මෙහෙම වෙනවා. තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේවමනුස්සාන. ඒ තමන්ගේ භ්‍රමචර්ය කාලයක් පවතින ස්ථාවර වෙනට අමතරව බහුජන හිතාය බහුජන සුඛාය මේ දේව මනුස්සාය කියලා අර ඉස්ලාම 60 දෙනමක් ධර්ම දූතේ යානකොට සරුවචනසි කියපු වචනයි. මේක බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවතිනවා Tamange විතරක් නෙවෙයි ඒ දිව්‍යංගේ මනුස්සයන්ගේ බ්‍රහ්මයන්ගෙත් වෙනවා. මේක පේන්නේ මනුස්ස ලෝකේ විතරයි. නමුත් තුන් ලෝක තුන්කල් තුන් ලෝකේ දැකලා කතා කරන කෙනෙකුට පේනවා මෙවැනි සමගි සම්පන්නව රැස්වීම දිව්‍යයන්ටවත් කරලා දෙන්න බැරි එකක්. ඒ නිසා ඒකට යටත් වෙන්නේ කියලා කියන සභා නීතියට ගරු කරන්නේ. සභා සම්මත වෙන්න. එහෙම නැත්නම් සභා ගෞරවය රකින්න. එතකොට අපිට කැප කරන්න වෙනවා. Tamange භාවනා කැඩෙනවා කියලා වගේ පේන්න ඉඩ තියෙනවා. ඒකට වාත පිළිවෙත කියලා කියනවා. සංගීතය කියලා කියනවා. සංගායනා කියලා කියන එකට ගායනා කරනවා. මේක වාද කර කර ඉන්න එපා. වාදමුකේ පුද්ගලිකව නගිනවා. නමුත් සභා ගෞරව වෙනුවෙන් පස්සලා සාකච්ඡා කරන නිසා අපි වගේ ධර්ම සාකච්ඡාට හරිය හොඳ සිලබස් එකක් මේකේ තියෙනවා. ඊට පස්සේ එකේ කරුණු 10ක් 10කට වැඩිය තියෙනවා සංගීති සූත්‍රය ඇත්තටම දසුත්තර සූත්‍රයක 10ට අඩු කරලා තියෙනවා. දැන් දෙකේ කරුණුත් සංගීති සූත්‍රයේ 10ට වැඩිය තියෙන ඔක්කොම රොක් කරපු වෙලා ඊට පස්සේ 10 10 පෙට්ටියකට දාලා ඊගාව සූත්‍රයේ තියෙනවා දසුත්තර සූත්‍රයක තමයි පල්ලෙහාදී සාකච්ඡා කරන්නේ. ඒක නිසා අපි දෝවස්සත්තා පාපමිත්‍තතා කියන එක ගියේ පාර කතා කරා. දුර්වච භාවයේ. එකට එක කියන එක මොනවාරි කියවු ගමන් ඒකට මොනවාරි කියනවා. කවදාකවත් ඒක බාර ගන්න කැමති නෑ. ඊට පස්සේ පාප මිත්‍යතාවයක් තියෙනවා. හැම වෙලාවෙම Tamanට වැඩිය පල්ලෙහාය ඇසුරු කරන්න කැමති. එහෙම නැත්නම් Tamanට වැඩිය පල්ලෙහායට නායකත්වය දෙන්න කැමති. ඊට වැඩිය ඉහළ කෙනෙක් ළඟට ගිහිල්ලා උපදේශයක් ලබාගෙන Taman හැදෙන්න කැමති නෑ. ඉතින් ඒකට කියන පාප මිත්‍යතාවය කියලා. ඉතින් හැම වෙලාවෙම වතුර පහළ තැන්න ගල්ලා යන්නේ. පිටිදෙනින් වතුර බැසියේ ඒක තමයි මනස හිතේ හැටි. අපි හැම වෙලාවෙම සෙනගක් එක්ක තමන්ට වැඩි පල්ලෙහායට අර්ථින් ධර්මයෙන් අනුශාසනා කරගෙන ඉන්න කැමතියි. ඊට වැඩිය වැඩි මහල්ලෙක් ළඟට ගියා මෙයා සිටින් ඉඳින් කියනවා අරක කරපම් මේ කරපම් කියන එකට කැමතියි. ඉතින් ඒක දුර්වච භාවයේ සහ පාප මිත්‍යතාවයේ තමයි බුදු කෙනෙක් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා යෝක ස්වභාවය. ඊටසේ බුදු කෙනෙක් පහළ වෙලා සුවචතාවයේ සහ දුර්වච වෙනට සුවච වීම සෝචස්සතා කල්යාණ මිත්‍යතාව. අමාරු වෙන්නමුත් ගුණවතෙක් සිල්ලතෙක් ඇසුරු කරන්නේ. ඒක නෙමෙයි සාමාන්‍ය ස්වභාවය. ස්වභාවය වතුර යන්නේ භාගයට තමයි. පිට තැනින් තමයි වැල යන්නේ. ඉතින් මේ දෙක රකින්න يعني කියන දේ අහලා වැඩි හිටියෙක් යටතේ ඉන්නවා කියන එක ළමයින්ට ලේසියි. වැඩි හිටියන්ට හරි අමාරුයි. මේ යෝගාසන සංසාර පටන් ගන්නකොට ලොකු සංසය කැමති වෙලා නැහැ. ලොකු සංසය කිසිම කරන්න බෑ කියලා. පස්සේ පණ්ඩිත සංසය ඇවිල්ලිවලා මොකද්ද දන්නේ නැති ලොකු සංස කියනවා මාතර නිසා වෙන්න ඇති කියලා. ඇවිල්ලා කතා කරලා කියලා තිනවා අපි මෙහෙම කරමු කියලා. ඊසාර කියනවා කවුදා කවුරකට කැමති වෙන්නේ නැහැ. මේ තමයි ජීවන රටාවක් හදාගෙන තියෙනවා. ඕක කඩාගෙන ඇවිල්ලා මේ සුවචකීකරු වෙන්න කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. පණ්ඩිතාංශ ඒත්තු ගන්නලා තියෙනවා. ඊට පස්සේ එහෙනම් ගහක් කැටින් ලාරි කරන්න මම කැමති වෙන්නම් කියලා. හැබැයි පණ්ඩිතාංශ පිරිවෙන් නායකයෙක් නිසා ලොකු සංසට අපිරියාවති වෙලා තියෙනවා. පිරිවෙන් නායකයෙකුට කවදාකවත් මේක කරන්න බෑ. පණ්ඩිතාංශ කියනවා මම ඒක අතාරිනවා. ඒක ලොකු සංසට විශ්වාස නැහැ. දේශපාලන සාහිත්‍ය නැවත නැවත කියනකොට ලස්සනට කියලා තියෙන කොහොමද දෙන්න හම්බුනේ කියලා ඊට පස්සේ ලෝකසාන ඉතින් ගහක් කටින් දැනට කමන්න මං ඉන්නම් කියලා ඇවිල්ලා කෙරුවට පස්සේ දෙන්නම එකතු වෙලා ගිහිල්ලා එවකට තිබුණු අරණි සීනාසනට ගිහිල්ලා තියෙනවා මේ කියලා මම හිතන්නේ 56 56ට ඉස්සෙල්ලා යන කට්ටිය ගොල්ල ඌව හරියන්නේ නැහැ. ඔය ඉලන්දාරින්ට ඌව කියලා හරියන්නේ නැහැ. තනි වේලා කාපන්, භාවනා කරපන්, අම්මලා තාත්තලා ගන්දුරු කරන්න එපයි කිව්වම ওই නමලට ගුටි කණ්ඩ වෙන්නේ කියලා. මම පඬිසාන්තිට කතා කරලා නැහැ. මොකද එතකොට ඉඳලා තියෙන වැඩිමාල් අරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් ඊට පස්සේ අපේ ලොකු දාතේ කතා කරන්නේ. ඒකළු එහෙම ගැහුවොත් ඒකෙමත් පාඩමක් ඉගෙනගෙන අපි ඉස්සරහට යනවා කියලා. ඒතර අර ගුරුනාථේ කට ගන්නවා. ගැහුවොත් අපි ඉදිරිපත් කරනවා. අපිට ගැහුවොත් බැන්නොත් අපි යනවා හැඩ ගහලා ඉදිරියට යනවා. ඊට පස්සේ හොඳ හොඳයි එහෙමනම් කමක් නැහැ කියලා එළියට අවිල තියෙනවා. ඒක ලියලා තියෙනවා කවුද එහෙම කිව්වේ කියලා. ඊට පස්සේ ලොකු සාන්තිය එළියට අවිලලා පන්සාන්තිය කියලා ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා වැඩි හිටියෝ තමයි පැවිදි කරලා තියෙන්නේ. පැවිදි කරනකොට ඒ වැඩි හිටියන්ට පහසු වීම පිණිස සංස්ථාවේ මූලික ප්‍රතිපත්ති ඊටම ලිහිල්ල තිබ්බ කියලා කිව්වා. පොඩි අයෙක් හිටියොත් නම් කියන දෙයක් අහනවා දැන් අපි වැඩි හිටියොත් එක්ක යන්නේ කියලා ඒ නිසා ලිහිල්ල තිබ්බේ කියලා ඔය අපවත් වෙන්න අවුරුදු 3කට ඉස්සලා කිව්වා මේ නීති පද්ධතිය සැරමදි මේක තද කරන්න ඕනේ ඒ තද කිරීමේදී මේ මේ ටික තමයි කෙරෙන්න ඕනේ පටන් ගන්නකොට ওই ටික ඇති මේ ගැන නිස්සන් වනේ මොකද කියන්නේ කියලා. එතකොට නිස්සන් වනේමුත් තනි මතයට ආවේ නැහැ. විරෝධතා ආවා. හැබැයි ලොකු සාංශිත නිසා මොකෝ කියාගන්න බෑ. ඊට පස්සේ ලොකු සාංශිකව එහෙම කළා හරියන්නේ නැහැ. මගේ මතයට යටපත් කළ බෑ. හැම කෙනෙක්ම සහයෝගය දෙනකන් ක්‍රියාත්මක කරන්න. මොකද ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කිසිම කෙනෙකුට මොනම විදිහකින් ලියුම් ගන්න දෙන්න කරන්න බෑ. එකට එක වේලයි වළඳන්න ඕනේ දවසට පැය 14ක් භාවනා කරන්න. එකකට. ඉතින් එක එකන එක එකන වුණ බලා ගන්නවා. ලියුම් ගන්න නොකරත් බෑ. තනි වෙලා තියා දෙවේල කාලත් බඩ දන කට්ටිය ඉන්නවා. එක පැයක්වත් භාවනා ශාලාවට නොවන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ Nissan වනේ ඉන්නවා. ඉතින් ලොකු සාංශිකව මම කාටවත් බලපෑම් කරන්නේ මම දුන්නේ පහසුකම් දුන්නේ සංස්ථාව පටන් ගන්නකොට තිබුණු අපහසුතාවය නැති කරන්නේ. දැන් මේ එක්කෙනෙක්වත් අපිට ගැහුවේ නැහැ නේද? ඒක පණ්ඩිත සංසේ ලොකු සංසේ දෙන්නම ඉන්න වෙලාවක සිසිපায়ে කුටි දිගුවා මේ නමල අකෙක් එක්කනත් මට ගැහුවේ නැහැ නේද? අපි කොහොම හරි මේක කරනවා. ඊට පස්සේ තමයි පරිතද කරන්නේ කියන්නේ. ඊට පස්සේ මත විමසුමක් කියන්නේ. මත විමසුම 100ක් ඡන්ද දෙනකම් කරන්නේ නැහැ කියලා ලොකු සංහිතිය නිසා කැමැති වෙච්ච කට්ටිය කිව්වා මේ කතාව කියලා අකමැති කට්ටිය කරබන ඉන්නේ. ලොකු සංහිත මැරෙන්නේ ඉස්සෙල්ලා මේ මේක දකින්න ඕනේ. ඒ නිසා අපි ලියුම් ගන්න කරන නතර කරනවා. මුළු ලියුම් ඔක්කොම යන්නේ බෝධිකුසල හඳුනන බෝධිකුසල හඳුන බලලා අත්‍යවශ්‍ය වුණොත් විතරක් ඒ කෙනාට ගිහිලා කියලා නැත්තම් කියන්නේ නැහැ. මං අපි අතේ ඉස්සුවා අපිට ලියුම් කියවන්න ඕන කමක් නෑ. අවුරුද්ද අන්තිම වෙලා බලනවා ලියුම් තිබුණා. ඒක කාලා තිබුණ නැත්තම්. ඥානන්ද හඳුනන ලියුම් කරන්න පුළුවන්. බෝධිගුසුල හඳුනන ලියුම් කරන්න පුළුවන්. අනික ලියුම් ඔක්කොම පෙට්ටි එකට දාලා තියෙනවා. තනි වේල. ඊට පස්සේ පිට ගමන් නෑ. පැය 14ක් භාවනා කරන්න. ඉතින් ඕකට ආයතනයේ සමහර අය කැමතිුනේ නෑ. නමුත් ලොකු සාහිත්‍ය හිත හදන්න අවුරුද්දක් වේල් කරත්තේ දිවුවා. දුවනකොට ලෙඩද, කචල්ද, දිගටම යනවා දායකව එන්න වලි. තවලට විතරයි දාන්න දෙන්නේ. උදේවරුට කැඳ ටිකක් ගෙනත් තියෙනවා මේ සුරු කැමති කෙනෙක් ගන්න. පිලාන අතිරිත්‍ය වශයෙන් කෙනෙකුට ගත්තත් කමක් නැහැ කියලා. ඉතින් මටත් ආවා බඩේ දැවිලා. ඒතර මම ගබඩාය වතත් කරනවා ලොකු සාන්තික වතත් කරනවා ආගන්තුක වතත් කරනවා කුටි බලන්නත් ඕන. තේ හින වැඩ කොටසක් තියෙනවා. කොහොම හරි මට හිතුණා මේක කරලා බලන්න ඕනේ කියලා. කරලා බලනකොට කේමනන්ද සාන්තිම තනි කරන විරුද්ධ වුණා මට කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මම කවදාත් විරුද්ධ වෙන්නේ නැහැ. බැරි වෙච්ච දවසේ මම යනවා. ওই විදිහට කියලා අවුරුද්දක් දිවුවා. ඒ අවුරුද්දක් දිව්වේ මේකට මීට වැඩිය හොඳ ප්‍රතිපදාවට ගන්න නමුත් ඒක ඉතින් අසාර්ථකයි කියන්නේ. අවුරුද්ද පස්සේ අපි නැවතත් ලොකු සංස්කෘතිතාලේ ගියා. ඒ වෙලාවේ දායකයට පණිවිඩ දුන්න හිට ඉඳලා වේල් දෙකම දාන දෙන්න. ඩියු කරන්න පටන් ගත්තා. කැමති කෙනෙක් කැමති විදිහට භාවනා කරන්න කිව්වා. ඉතින් මේකෙන් කියන්න හදන්නේ මේ වගේ ඉදිරි ගමන් යනකොට අපිට යම් යම් විදිහට තමන්ගේ පුද්ගලික අකමැතිකම තිබුණත් මේකේ පෙළ ගැස්වීමක් කරන්න වෙනවා. මුදු පටන් ගන්නකොට මොකෙන් හරි කමන්නේ කට්ටිය එකතු කරගත්තා. ඊට පස්සේ ඒක ප්‍රතිතද කිරීමේ වැඩපිළිවෙලක් යනවා. ෆස්ට් ගියර් එකේ දාලා එන්ජින් එක ඇද්දාට පස්සේ සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනේ. ෆස්ට් ගියර් එකට තෙල් පිච්චන වැඩි. සෙකන්ඩ් ගියර් එකේ යනකොට තර්ඩ් එකට දාන්න. තර්ඩ් එක යනකොට টොප් එකට දාන්න. ඒකට කැමති නැහැ. මේ කට්ටිය යන්තම් කොහොම හරි ඇවිල්ලි වෙලා යැපිලා ඉන්නකොට මේ පටිතද කිරීම කරන එකට ව්‍යවස්ථාවල් සංස්කරණය කරන එකට කැමති නැහැ. ඒකේ නායකත්වයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකට ආවට ගියාට කට්ටිය ඇවිල්ලා වට වෙලා මේක ඇතුළතමත් ඔය විරුද්ධකාරයෝ මේ විනයට කැමති නැති කට්ටිය ඔහේ අපි අපි ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. අපි ඕගොල්ලෝක විරුද්ධ නැහැ. හැබැයි අපි මේ පැත්තට යනවා කියන්නේ. ඉතින් ඒක සාර්ථක වෙච්ච කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. ම සාර්ථක වීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා දියත් කිරීම සඳහා අවශ්‍ය වෙන වාක්‍යය ඔය කියලා තියෙන්නේ. තම තමන්ගේ Brahmacharya නෙවෙයි මේ ශාසනයේ දිගට පවතින්න ඕනේ. තමන්ගේ පුද්ගලික ආශාවල් පුළුවන් තරම් සතියට යට කරන්න. කියාපාන්න යන්න එපා. එහෙම බැටි කට්ටිය එකතු වෙලා කෝලාහල කරන්න එපා. උද්ඝෝෂණ කරන්න එපා. කරත හැකි. කිරුවොත් වෙන්නේ වෙන අන්‍යාගමිකයෙකුට කරන්න බැරි තරම් හානියක් සාසනයට කෙරේ. මේ දැන් අවුරුදු 2650 ශාසනයක් තියෙන. මේක අදින්නේ බොහෝම අමාරුවෙන් තනිකඹේ පිටිගෝණියක් කරේ තියන යනවා. ඉතින් ඒක ඇවිල්ලා අර පහසුකම නෑ මේක නෑ අර මේම කරනවා මේ මේම කරනවා කියලා විවත්තා ගෙනාවට යෝජනා ගෙනාවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට බලපෑම් කරන්න යන්න නරකයි. බැරි නම් කරගන්න බැන්න යෝජනා කරලා ඒක පිළිගන්න ඕනේ. ඒක ලියලා එන්නේ එන්නේ එන්නේ කරන්න පුළුවන් අයට කරන අයට සහයෝගය එන විදිහේ ව්‍යවස්ථා හැදෙන්න ඕන තමයි සංගායනා කියලා කියන්නේ. දැන් මේ දවස්වල හරියට කෑ ගහනවා සසුන කට්ටියත් මම දැක්කා ධර්ම සංගායනාවක් කරන්න ඕන කියලා. ඒ සංගායනාව කරන්න ඇත්තේ හාමුදුරන්ට ජොබ් එකක් දෙන්න ඕන කියලා. හාමුදුරන්ට විවස් මේ නීතිඥයෙක් වෙන්න අවශ්‍ය පහසුකම් ඉල්ලයි. එහෙනම් හාමුදුරන් ඡන්දේ ඉල්ලන්න පහසුකම් ඉල්ල ඌ ඒගොල්ලෝ ඉල්ලන්න ගන්නවා. එහෙම නැත්නම් මේ බැංකුවේ තල්ලි දැම්මට බැංකුවක ඉන්නම නම කියන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ දේවල් වල තමයි සංගායනාව කරන්නේ. ඒ තියෙන දේ කාලා බණ භාවනාව ක්‍රමයක නෙවෙයි. ඒකද ප්‍රසිද්ධිය කියාගන්න බැරි තරම්. සංඝයා වංශනාවකෙන් අහන්න වෙනවද දසසිල් රකින්නවද කියලා. මොකද දසසිල් උපාසක මහත්තයෙක් ළඟ තරම්ව සංඝයා ගාව සිල් නැහැ. ඉතින් එතකොට කියනවා මේවා නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමක්. අපි ඔක්කොම සමග වෙන්න ඕනේ කියලා. ඒ සමග වුණොත් පිටි තනින් වතුර බැසියේ. අපිට පුළුවන් අතෙන් යන්න. ඒක නුට උඩට එන්න බෑ. ඉතින් ඒ නිසා මේවා යන්න ඕනේ. ඔය යන ගමන් අපි කියන්නේ මේක වයබල් මේක දුවන්න පුළුවන් පද්ධතියක් මේකේ තියෙනවා. හැබැයි ඒකට හැම කෙනෙක්ම කැප කරනවා. හැම කෙනෙක්ම අජත්ත සාතික බහිද්ද සාසනික කියලා දෙකටම කැපකිරීමක් කරනවා. ඉතින් මේ කැපකිරීම කරනට අල්ලන පුඩිය, අල්ලන අඬුව තමයි සතිය වැඩෙනවා නම් කෙනෙකුට තේරෙනවා. ඇයි මේ නීති හදාගෙන යන්න හදන්නේ? අපේ ඉදිරි පරම්පරාවට මේක යන්න ඕනේ. අපි අපි දැන් අමාරුකින් තමයි අදින්නේ ඒක නෑ කියන්න බෑ. අමාරුව නෙමෙයි අපිට තියෙන පහසුකම් වැඩිකම. අපිට තියෙන ඉල්ලීම් වැඩිකම තියෙන අඩුකම නෙවෙයි. ඉතින් ඉස්සරහා પરම්පරාව ඊටත් වැඩි ඉල්ලීම් ඉල්ලන પરම්පරාවක්. ඊටත් වැඩි පහසුකම් වැඩි પરම්පරාවක්. ඉතින් මේ પરම්පරාවට අමාරුයි මේ ලද දෙයින් සතුටු වෙන එක ප්‍රයෝජනෙ සලකලා වැඩ කරනවා කියන එක 아무තු මූල ධර්ම වෙනවා. සබහා ධර්මේ නම් ඒකට පාඩම් උගන්වනවා. ඉතින් තමයි මේක පැවැත්වීම සඳහා සංගීතයක් අවශ්‍යයි. කියන සමගිය සංකාය සජ්ජායනා කරන්න ඕනේ. සජ්ජායනා කරනකොටත් සාරිපුත්‍ර සාංශ අපිට සිලබස් එක දීලා තියෙනවා. න්‍යාය පත්‍රය දීලා තියෙනවා. ඉතින් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මේ කෘත්‍යය මේ ඉදිරි ශාසනයක් බලලා බුදුහාමුදුරුවෝ නොහිතපු පැත්තක් මොග්ගල්ලාන ස්වාමීන් නොහිතපු පැත්තක් ආනන්ද ස්වාමීන් නොහිතපු පැත්තක් උපාලි ස්වාමීන් වහන්සේ නොහිතපු පැත්තක් එකතු කරලා මේ තියෙන ගතිය යක්කඩේ පඤ්ඤාරාම හඳුරු කියනවා පුදුම හිතනවායි කියලා ඒ ඒ ස්වාමීන් වහන්සේගේ හිතිච්ච හැටි මේ ශාසනය හැදිලා එනවා ඉස්සරහට අපි වගේ කට්ටියක් එනවා ඉතින් අපිට හිමෙච්චර බලයක් ඇත්තේ නැහැ ඒකට මේකට නීතිය දාලා තිබුණොත් අඩුවානේ සාරිපුත්‍ර සාංශ මේ කියලා තිබුණා ඒක නැවත කියවන එකයි අපි කරන්නේ කියත හැකිනේ ඒකමයි ඔය යෝගාශ්‍රම සංස්ථාවෙත් ලොකු ස්වාමීන් වහන්සේ කරේ ඇල්ලපිල්ලක් පාපිල්ලක් මේක වෙනස් කරන්න දෙන්න එපා විපස්සනා ගැනවත් ශාසනයේ නිමත් හැඟීමක් නැති ආදි කියලා දැන් පිස්සු පිහාටෝ මේවා සංස්ථා මේවා ව්‍යවස්ථා වෙනස් කරන්න හදනවා වෙනස් කරන්න හදන්නේ අර තියෙනටත් දෙවිය හැල්ලු කරන්නේ ඒ නිසා ආය සම්ප්‍රදාන කුල වෙනව නෙවෙයි. ඒක තව දියුණු කරනවා නම් මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පෙන්වන පෙළ දක්වන්න කමන්නේ. ඒක නිසා ඒක හරි අමාරුයි. ඒකට කවම කවදාකවත් බහුජන මතය ලැබෙන්නේ නැහැ. බහුජන මතය ලැබෙන්නෙම ලාභ සත්කාර ලැබෙන ගෝසාව තියෙන ශාසනයත් එකයි නැතත් එකයි කියන જાතිය. ඒකෙදී මේ සෝචස්සතාවේ කීවා අහන ගතිය කීවා අහන ගතිය අද පේන තියෙන ඕංජල්කමක් විදියට. හැම එකකටම ප්‍රශ්න කිරීම අද ස්වභාවයක් කරනවා. ඒක බුද්ධහම ප්‍රතික්ෂේප කළා නැහැ. ප්‍රශ්න කරන්න ඕනේ කට කහනවට නෙවෙයි. තමන්ට ඒ ඉදිරිපත් කරන සාධනීයමක් තියෙනවා නම් විතරයි. එහෙම නැතුව මේ හැම එකටම ඉදිරිපත් කරන එකක් නෙවෙයි. ඒක නිසා ඒ සූච ගතිය, ඒ වගේම කල්යාණ මිත්‍රතාවය. හරිම අමාරුයි. කල්යාණ මිත්‍යයන් වෙනුවට පාප මිත්‍යයන් ඇසුර හරි ලේසියි. ඒක හොඳටම පේනවා අපේ දරුවෝ. ඉස්කෝලේ යන අය දැන් පැහැදිලිවම අසුරු කරන්න මේගොල්ලෝ. ඉතින් ඒකට හදලා තියෙන සංවිධානයේ මොකක්වත් නැහැ. ඒ ඔක්කොම තියෙද්දි රට යන්නේ හැමදාම බන හැමදාම ධර්ම සාකච්ඡා හැමදාම සම්මන්ත්‍රණ රට යන දිහා පොඩ්ඩක් බලන්න යන්නේ වැරදි ඒකට අපි මොනවද උදව් කරන්නේ අපි මොනවද කරන්න දෙන මේ ආදර්ශේ අපි යන්නේ ඒ පාප මිත්‍රතාවයේද කල්යාණ මිත්‍රතාවයේ බැලුවොත් ලොකු තනදී උන්න කැලේ දිහා බලපන් කියලා පුළුවන් තරම් ගැලෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔය අටවලා තියෙන හැම දෙයකම තියෙන්නේ අර අපේ දුර්ලකම අපේ අඩුපාඩු ගන්න ටික අල්ලගෙන වටන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක හොඳට මෙතන පාරායෙන් ඉඳ ගන්නත් මෙහාට වෙන්නකෝ. ඒක කියලා දෙනකොට රිදෙනවා. කන හීරෙනවා. අපි යන්නේ නිදහසක් ඇති කරන්න එතන කියලා පස්සේ අර නීතිය දානවා මේ නීතිය දානවා සිටින් කරනවා ඉඳින් කරනවා කියලා ඒ සිතින් ඉදිවත් කරන්න එපා ආධුනිකයට. ටිකක් කල් ගිහිල්ලා සතිය හැදෙනකොට කියන්න ඕන ඔය ටික හරියන්නේ නැහැ ගොයියෝ. ඔය පටන් ගන්න හොඳයි. එතුළට යනකොට ෆස්ට් ගියර් එකේ හැමදාම කාර් එක දුවන්න බෑ. සෙකන්ඩ් ගියර් එකට දාපන්. සෙකන්ඩ් එකේ බෑ තර්ඩ් එකට දාපන්. ඊට පස්සේ টොප් එකට දාපන්. එතකොට වැඩි වේගයක් යනවා. අඩු ඉන්ධන ප්‍රමාණය. ඉතින් යන්තම් හරි ස්ටාර්ට් කරගත්තමද අපිත් වාහනේ නේ තින්නේ කියලා සතුටු වෙන එක හොඳයි ආරම්භකයට. ඒත් එන්නේ එන්නේ විනය තද කරන. ඇයි තරම්? සාගරයි. ධම්ම සාගර. ඒක නිසා මේ ಗುಣ දෙක සුවචතාවයේ සහ කල්යාණ මිත්‍රතාවයේ කියන එක රහත් වෙනකම්ම හැදෙන්නේ. කාටවත් කියන්න බෑ දැන් මම හරි මම දැන් සුවචයි මම දැන් කල්යාණ මිත්‍රතාවයට ලැබිලා තියෙන කියලා. එහෙම වෙන්නේ ඒ සුවචතාවේ සහ කල්යාණ මිත්‍රතාවේ නැති තාක්කල් අපිට ලෝකයා පේන්නේ දවසින් දවස පිරිනවා. Taman සුවච වෙච්ච දවසේ. Taman කල්යාණ මිත්‍ර වෙච්ච දවසේ පේන මුළු ලෝකෙම තියෙන්නේ මට නිවන් දක්කන්න. ඒ තරමටම මේකේ පාඩම තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇතුළත ගුණයක් මේ කතා කරන්නේ. Taman කියන දේ කීව ආහන ගතිය. සුවච භාවය. ඒ සුවච කීකරු කියන දෙකත් එක තමයි කන්තිච සෝචස්සත කන්තිච සෝචස්සත ශාන්තිය තියෙන කවුරුත් කියනට අහගෙන ඉන්න පුළුවන් සෝච භාවය කියලා කියන්නේ දුර්වච වෙන්න එපා එකට එක කියන්න එපා ඒක බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මේ කන්සෝ යත මේ පැලිච්ච කාන්ත භාණ්ඩයක් කාන්ත තලියක් අපි පාත්‍රයක් කියලා ඒක ඒකට තට්ටු කරපුවම බොල්ලණක් නැගියි. පැයිලා නැත්තම් ඒකට ගහපුවම ටින් ගාලා ශබ්දයක් එනවා. රින්ගින් බෝල්, සිංගින් බෝල් කියලා කියන්නේ ඒක ඝණයක්. ඒකට ඒකට තට්ටු කරපුවම නැගිනවා. මේක පැලුනොත් ඒ කියන කිංකිණි නාදෙ දිගට යන්නේ. අන්න ඒ වගේ බුදුජානසේ සඳහන් කරන කිංකිණි නාදේ නගින ඒක ගැන කංශ භාණ්ඩේ වගේ තමයි මාන්නක්කාරය. එයාට එකක් කිව්ව ගමන් දහහක් දේවල් කතා කරනවා. ඒ පැලිච්ච කන්ත භාණ්ඩයක් වාගේ අඬක් නගින ඉක්මනටම නතර වෙන අඬක්. ආන් මේ වගේ පැලිච්ච කන්ත භාණ්ඩයක් වගේ Tamanගේ ආත්ම දෘෂ්ටි ඒක ඝනව ගහපා දෙන කතාවට යන්න එපා. Taman හරියන්න පුළුවන් එයා හරියන්න පුළුවන් කියන දේ අහගෙන ඉන්න. සුවච වෙන්න. ඒකට සාරම්භෝතේන විජ්ජතියෝ එකට කවදාකවත් කියන්නේ. කිවිතක් කියනවනම් මේ කතාව ඉවරනාට පස්සේ කියනවා මට පොඩ්ඩක් හම්බෙන්න ඕන. මෙන්න මේව කාරණාත් වෙන එදා කීපෙක් ගැන මම කියන්නේ කියලා කතා කරනවා. අර උණු හුමේ යනවන සාරම්භ කියන වචන බුදුරජාණන් සඳහන් කරලා ඒකට එක කියනවා. දැන් වාගේ පන්ති කාමරයට ගිහලා බලන්න. එහෙම නැත්නම් කොතන හැමදාම එකට එක කියනවා. පන්ති ළමයකට මොනවට කියපු ගමන් ගුරුවරයෙකුට ඔළුව උස්සන්න බෑ. මම දැක්කා ඒ ලන්ඩන් ගිය වෙලාවේ පොලිස් කාර්යයක් ඇවිල්ලා ඒ කළු කාන්තාවකට මොනවද කිව්වා බැනගෙන බැනගෙන ගියා පාර මැද තියාගෙන සුද්ධ පොලිස් කාර්යයට ආය කට උත්තර නැහැ. එයාපෝට් එකට ආවා ඒත් සුද්ධ හිටියේ. අර ගෑණි එන වබිකුත් වඩාගෙන එන්න මල්ලක් ගෙනල්ලා කැබින් කාමරේට දාන්න තියා ප්ලේන් එකට දාන්න බැරි සයිස් එකට. ඊට දාමන්න පස්සේ අර මිනිස්සයි කිව්වා මෙතන වාඩි වෙලා ඉන්න. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා මේ බෑග් එක කැබින් එකට ගන්න බෑ කියලා. බැන්නා බැනිල්ලක් මොනවත් නෑ උඹ දැනගනි මම බබෙක් ඉන්න අම්මා කෙනෙක් මේ මේ වගේ කෙනෙක් මම කොහොම කරන්නේ ඒක උඹේ වැඩක් මම සල්ලි කියලා දෙන්න දාපෑතුළු සුට්ටයි හියනවා මෙහි විතර හිටිය කලු නම්බුකාර මාත්‍ති ඉන්නේ ඔළුව පාත් කරගෙන කඩවගෙන ඉන්නවා මොනවත් කියන්නේ නෑ මන්නේ කියා ගන්න මේ ඔක්කොම සෙනගේ ඉස්සරහා අර දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කරපිය. ඒක උඹේ වැඩ. මට ඇවිල්ලා තව නීචි දඬේනවා. ඉතින් අර බලහින්න මිනිස්සුන්ට පේනවා මේ ප්ලේන් එකක් දුවන්නේ මේ අම්බන්ඩි නෙමෙයි. මේක ප්ලේන් එකක් මේ ආහාරයව ගෙනියනවා කියන එක දෙල්ලපන්නේ. ඒකට වෙනම ඒරෝඩයිනමික්ස් එනවා. ඒකටයි මේ බර කතා කරන්නේ. මේ අම්බන්ඩි කියන්නේ මට දරුවෙක් වදලා ඉන්නේ මට ඒව ගෙනියන්න ඕනේ කියන්නේ. ඉතින් ඒ ඒ සෙල්ලම හැමතැනම තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් අද හරියට අරගල කරනවා. හැමතැනම අයිතිවාසිකම් දා හටක් කරනවා. පඬිතුත් මහත්තයා ඉන්නකම් හැම පත්‍රයේ තිබුණ හැම ආටිකල් එකක්ම ලොකු සංස්කෘතිය ඒව නැත පැලි දාලා. මේ භික්ෂුන් වහන්සේලාද කියලා අහලා තියෙනවා. ඒගොල්ලෝ අතපය විසි කර කර දියව් ආරක මගේ කියන පාරේ වීදි බහැලා. පොස්ටර් ලියලා පිටියට. අයිතිවාසිකම් දියව් කියලා ඉතින් අහලා දින මන්නේ මන්ට මේ භික්ෂුන් වහන්සේලා කියලා. ඉලෝසාන්ත අපත් වුණාට පස්සේ බ්ලූම් මිටි හම්බුනේ මට. ඒක ලියලා තියෙනවා. දුකසාන්ති පත්‍ර කියවන්න යන්නෙත් නෑ. නමුත් පඬිතුරුන් කියනවා ඒක නිසා එහා කන්ද හැදුවේ මොකටද? ලංකාවේ ඇතුලේ භික්ෂුන් වහන්සේලා ටිකක් හදලා ධර්ම දූතය කරන්නේ. එකම ආයතනයේ උච්චරයි තියෙන්නේ එහා කන්ද විතරයි මිහිඳු මහතරන් වහන්සේ වැඩියට පස්සේ ලංකාවේ බුද්ධ ශාසනය වැඩි කරන්න හදපු එකම ආයතනය. මොකද භික්ෂුන් වහන්සේලා හැදුවා පස්වග මහණුන් ඒ පස්වග පස්සේ පස් රාජ්‍යයක් වටේ. හදාගත්ත කට්ටිය. ඒ නිසා ලේසි නෑ මේක බහුවචන දාන්න එපා. පොදුවේ කරන්න බෑ. මට පුළුවන් කියන දයක් අහන්න. ඒ වගේම කල්යාණ මිත්‍රෙක් හොයන්න. මම පෝස්ට් ග්‍රැජුවේට් කරන වෙලාවේ මම ජොබ් එකට යන්න හදන වෙලාවේදී එතනින් ඩිරෙක්ට් ළඟට ගිහිල්ලා මං කිව්වා මට ජොබ් එකක් යනවා මට පාතික චරිත සාතිකයක් දෙන්න. උගුණ දෙබල්ලා කිව්වා එක එක කරන චරිත සාතික දෙන්න ගත්තොත් මට වෙන එකකට හම්බෙන්නේ නැහැ මං කාටවත් දෙන්නේ නැහැ. නෝ කැරේ කරබන් නෑ. මේ දවසක ආයෙසරයක් මං එතන යන වෙලාවේදී කතා කරනවා. කතා කරලා මොකද දැවිලා කිව්වේ මම ආ ජොබ් එක මට යනවා මට සල්ලි නැතුව බෑ රසාවක් කරන්න නෑ කියලා. ඊළඟ කොල කැල්ලක් අරගෙන මට දුන්න ඒ සෝච භාවයේ කියන එකට දාපු වචනේ unassuming කියලා. කොල කැල්ලක් අරන් ලියලා දුන්නා unassuming and pleasing the superiors කියලා. කවදාකවත් ලියලා නෑ මනුස්සයා. මම මේ වචන දෙකම දන්නේ නෑ. ඉංග්‍රීසියෙන් දන්නේ මොකද්ද කියන්නේ. ඊට ජොබ් එක හම්බුණා. බලනකොට ඒ ඉදා ඉඳලම මම ඒ වංශය පෝස්ට් එකේදී කියලා දිනවා මේ සූච භාවයක් තියෙනවා කියලා. එයා දන්නේ නැතුව මම ගැන ලියලා තියෙනවා. <laughs> ලියසිලිය කියලා ගුරුවරයෙක්ව සතුරු කරන්න දන්නව සූච භාවයක් තියෙනවා. unassuming and uh, pleasing the superiors කියලා. ඒ නිසා මම ගිය තැනක පළවෙනි තැනටම යනවා. මම කඩප්පුලි කන්ටික තියෙන එක පේන්නන්නේ නැහැ. මට ඕන නම් කවුරු හරි එක්ක යන්න ඉස්සරහට ඕනම තැනක ගිය ගමන් පට ගන්නකොට ඉදිරියට යන්න පුළුවන් කියන දෙයට යස් කියන. යස්. යස්. තුන් හතර සැරේ යස් කියවට පස්සේ මට මේක දීපන් කිව්වට ටක් ගාලා දෙන්න. ගිය ගමන්ම කියන දේ අහන මට තම්බි කෙනෙක් කියලා දුන්නේ ඊට පස්සේ තමයි මාස 6ක්. උඹ රස්සාව කියලා පස්සේ මාස 6ක් කොන්දේසි විරහිතෝ කියන දේ කරපන්. ලොක්කා බට නතු වෙනවා. මම මාස 6ට වැඩි වැඩ කරා පැය 24ක් වැඩ කරා කියන ඔක්කොම කරා. ඊට පස්සේ මං ගිහලා මේක ඕනයි කිව්වම පස්සේ කට උත්තර නෑ දෙක ඉල්ලනොත් මං උට උඩින්නේ. අන්තිමට ඒ කියවක තම්බි මට බැන්න මාව රසායන අස් කරයි. ඌ එතකොට ඩිරෙක්ටර් මම ඇවිල්ලා ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් මම තමයි ඌ අස් කරේ කියලා. මට හිතා ගන්නවත් බෑ ඌ තමයි මට රසා දීපු එක. ඌට කැපුණා කොහෙන් ගියාද කියන්න දන්නේ මගේ කිසිම ප්‍රයත්නයක් තිබුණේ නෑ. මට තියෙන්නේ මට කරන්න පුළුවන් හරි උපරිම කරනවා. ඌ කිව්ව පඩිය බලාගෙන කරන්න එපා. උපරිමේ කරපන්. ඒක ඔබට ඕන නෙවෙයි. ලොකු සංඝ මෙහාට පස්සේ මට කිව්වා ඔබ සාසනයට කරන්න ඕන දේ කරපන්. ඔබට කෙරෙන්න ඕන වැඩ ටික ඔබේ පවුලේ පොන්කලි වැඩ ටික සේරම වෙලා තියෙනවා. කන්ඩිෂන් දාන්න එපා ඒක කරන්න. ඒක තමයි සෝච කියලා කියන්නේ. ඒක සාරිපුත්‍ර සාංශේ මැදිහත් වෙන එක බුදුහතුන්ගේ කිව්වට වැඩිය මොකද්ද ගැම්මක් තියෙනවා. උන්වහන්සේ ධර්ම සේනාධිපති අපේ සේනානායක අපි බලහමුදාවේ උන්වහන්සේ කියනවා කීකරු වෙලා අමාරු වුණත් කල්යාණ මිත්‍යාසු කරපන් ඒක හරි අමාරුයි. එතකොට අපි හිතින් අපි හදන ප්‍රොජෙක්ට්ස් වලට වැඩිය කල්යාණ මිත්‍යා අපිට දෙන ප්‍රොජෙක්ට් එක අපිට දෙන න්‍යාය පත්‍රය අනිවාර්යයෙන්ම සුපසාධනය කරනවා. අපි හදන එක මැටි අපේ තියෙන කාම ආසාවල් වලින් අපේ මාන්නේ අපේ තෘෂ්ණාවෙන් හදලා දෙන එක ඒක හරියොත් වරදිනවා. ඔය කල්යාණ මිත්‍යා කවදා හරි දෙනවනේ දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් දුන්නොත් මෙන්න මේ විදිහට වැඩ කරන්න කියලා දුන ඒ ගැන වාද කරන්න යන්නේ. ඒක තමයි වෙන්න තියෙන හොඳම දේ. ඉතින් අපි ඒක එන්න දෙන්නේ නැතුව අපි ඔලොමල වෙලා ඇතුලෙන් හිතන එකට කියන ඇතුළත කතාව. ගහපා දෙන්න හදනවා මට අරක දියව මේක දියව කියන එකට කියනවා දුර්වච භාවය කියලා. ඒ දුර්වච භාවයේ තියෙන කෙනා කල්යාණ මිත්‍යක් මුසුක් වෙනවා කියන්නේ. එයාට උදව් කරන්න බෑ. උදව් කරන්න ඕන වුණත් උදව් කරන්න බෑ. මොකද එයා කරන්නේම ඒ දුර්වච භාවය නිසා Taman කෙරේ තියෙන සංනිවේදනය කපා හරිනවා. වෙන කෙනෙකුට අනුකම්පා කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ බල්ලා ඉරිලවයි දෙන්නගේ උපමාවෙන් කියන්නේ බල්ලා අවමානෙට නිසා ඇතිවෙච්ච සතෙක් දැක්කොත් ගහන්නේ කියලා. ඒක උගේ හැටි. පිටරට බල්ලෝ නම් එහෙම නෑ උන්ට වාසනාවක් නැහැ. ඒ රිලව ගහන්නම හිතෙන්නේ. අදිමානින් ඉන්නේ. ඒ නිසා රිලෙකට අනුකම්පා කරනවා හරි අඩුයි. දැක්කම ගහන්න තමයි හිතෙන්නේ. උගේ හොම්බේ හැටි. හොම්බට දැද්දමලා ඉඳිනවා. ඒ හොම්බේ හැදිලා තියෙන හැටි. ඒ වගේ තමයි ඔය දුර්චකේනා දකින්න ඕනම තැනකට කවුරු හරි සලකන්නේ ගෙටාපු ගැනඩියක් වගේ. කුණු බාල්දියෙන් දාපු කෙල ටිකක් වගේ. ඉසිකල්ල දාන්නේ අප්පිරියාවට වගේ. සූච මිනිසයා ඕන තැනක දාගෙන යනවා. හැබැයි මේ කියන සූච භාවයේ චපල වංචනික ධර්මයක් වෙන්න බෑ. මේ ජනප්‍රියතාවය ගන්න ජන දේශපාලනඥයෝ දාන සෝච භාවයක් තියෙනවා. ඒ සෝච භාවය නෙමෙයි මේ කතාව. තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තුනට ශික්ෂා ගරුක වීමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ දෙක අහනවා ස්නායු විද්‍යාව සහ මේ චරිත පිළිබඳ හදාන්නකොට ඒක පුහුණුවකින් දෙන්න පුළුවන් එකක්ද නැත්නම් සාජාසයෙන් ලැබෙන එකක්ද? ඒ සෝචකීකරු භාවය සහජාසියෙන් උප්පත්තියෙන් ඥානගත වෙන එකක්ද? එහෙම නැත්නම් ඒක පුහුණුවකින් දෙන්න පුළුවන් කියලා 50ට 50 දාලා තියෙනවා. සමහරුන්ට කියනකොට මේක පාට මෙයාට තේරෙනවා. සමහරට මොන දාතියෙන් කිව්වත් අහන්න එක ප්‍රශ්න අහන්න ප්‍රශ්න තුනක් අහන්න. මෙහෙම කරන්න බෑ. මෙහෙමයි මෙහෙමයි අනේ මේක. ඉතින් ඒකට ඒ කෙනෙක් ගැන කොප්පොල කාලේ වැඩකුත් නැහැ. ඒක ඉතින් බුදු කෙනෙක්වත් උත්සාහ කරන්නේ නැහැ. යාට මුලින් නම්බු කලේ වගේ. වතුරක් කරුවට වැඩක් නැහැ. නමුත් වැටෙන වතුර ටිකට කලේ උඩු පැත්තට හරව ගන්න එක Tamanne කරන්න පුළුවන් එකක්ද වෙන කෙනෙක් කරන්න පුළුවන්ද කියන එකද කියන එක ඒක ප්‍රශ්නයක් නිසා ශාසනයේ බාහිර වැඩ කරනකොටත් අභ්‍යන්තර වැඩ කරනකොටත් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. මම මෙහෙම කිව්වට ඔක්කොම මට නතු වෙලා එයි කියලා හිතන්නවත් අම්මා කියන දේ අහන්නේ නැති දරුවාද ඉන්නේ? තාත්තා කියන්නේ අහන්නේ නැති දරුවෝ ඉන්නේ. ගුරුවරයා කියන්නේ අහන්නේ නැති දරුවෝ ඉන්නේ. පොලිසිය කිව්වට ගැහුවට බය නැති කට්ටිය ඉන්නේ. ඉතින් මේ ධර්මයෙන් කොහොම අල්ලන්නේ? හැබැයි ධර්මය යන්නේ වැවෙන්නේ සුවචකී කරු කල්යාණ මිත්‍රයන් ඇති ඇත්ත අතුමත ඇත්තන් අතරින් විතරයි. නිසා පුළුවන් නම් ඒ සුළුතරයට එකතු වෙන්න කියලා. යටහත් පහත් වෙන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයට නතු වෙන්න. ඒ වගේම තමනුත් එහෙම නතු වෙන කෙනාට කල්යාණ මිත්‍රයසු කැමති වෙන කෙනාට අනුග්‍රහ කරන්න කියලා. එතකොට පේනවා ලෝකෙම පුදුම නතු භාවයක් අපේ අම්මා තාත්තා එක ලේනෑයන්ට වැඩිය ධර්මයේ යන අයට කියන දේ අහනවා. කියපු ගමන් වැඩේ කරනවා පස්සේ තමයි කරන්නේ ඇයි එහෙම කිරුවේ ඒව පස්සේ. වැඩේ කිපිලා වැඩේ කරනවා. ආහනේ මට්ටමට යනකොට තේනවා මේ ධර්මයේ කියන මොකද්ද මහ පුදුමාකාර මේ නතු දැන් වශී භාවයක් කියලා සිද්ධි භාවයක් වැඩේ නැහැ. හිතා ගන්න බැරි වැඩේ යමක් තියෙනවා. ඉතින් එහෙම සංවිධානයක් එහෙම හැකියාවක් සාරිපුත්‍ර සාංශිකාව තිබිලා තියෙනවා. මොග්ගල්ලාන සාංශික කරලා තියෙන සාරිපුත්‍ර සාංශේ තේරුම් කරලා ගත්ත ඇතුළට ගත්ත කට්ටිය හසුරුවන්නේ. සාරිපුත්‍ර සාංශමයි ෆිල්ටර් එක වගේ ලෝකයේ ඉන ඕනම කෙනෙක් ආවම හසුරුවලා ඇතුළට කීකරු කර ගැනීම කරලා තියෙනවා. ඒක නිකන් අම්මා කෙනෙක් වගේ ප්‍රසූත කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රසූත කරපු දරුවෝ දැඩි කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. ඉතින් සාරිපුත්‍ර සාංශිකේ බුදුජානනාංශගේ දේශන ඇරිච්චාම ත්‍රිපිටකේ වැඩියෙන්ම තියෙන්නේ 84000ක් ධර්මස්කන්ධේ තැවෙන කොටසක් තියෙනවා සාරිපුත්‍ර සාංශගේ. ඒකේ ওই දිග සූත්‍රයක් තමයි ওই සංගීති සූත්‍රය. ඉතින් මම මෙතනින් මගේ කයිවාරු නතර කරනවා. වෙන කෙනෙකුට මේක සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු සාකච්ඡා කළ යුතුමක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා කර්මාවේ මතක් කරගන්න. මෙල්බන් නගරේ මොකද කියන්නේ? ප්‍රශ්නයක් නැහැ අහන්න. ආචාර්ය ස්වාමීන් වහන්සේ භාවනා අධ්‍යයනය විස්තර කිරීමට මට භාවනා කරන තේරුණා පොඩි කාලෙට ගියා වගේ නිකන් කිසිම සංඥාවක්වත් කිසිම දෙයක් ඒ කියන්නේ අපේ භාෂාවේ මේ භාෂාවෙන් හිතපු මම කියන සංඥාවක් ඒ නිකුතනක් නිකන් පොඩි කාලෙට ගියා වගේ තරක් ගන්න එක හරිම නිදහස් සහල් ගතියක් ගන්න ස්වාමීන් වහන්සේට භාවනා අධ්‍යක්ීම. ඒක ඇත්තටම අපේ හිතේ ස්වභාවයක් අර භාවනාදී ශික්ෂාව තුළින් විශේෂයෙන්ම වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නැති වෙච්චාම හිත අහිංසකව தත්තට යනවා. එතකොට අර අර හිතේ තියෙන භාවය පරිච්ඡේද වෙලා පේනවා. මෙහෙම ගතියකුත් අපි ඇතුලේ තියෙනවා. තාම ඒ ලදරු ගතියක් එහෙම නැත්නම් අහිංසක ගතියක්, අව්‍යාජ ගතියක් තියෙනවා. අපි හිතනවා ඒක පෙන්නගෙන ගියොත් මිනිස්සු මාව නෝන්ජලයකට ගණන් ගනී. ඒ නිසා අපි හැම වෙලාවෙම බලපෑම් කරගෙන මටත් පුළුවන් මෙන්න මෙහෙමයි මම කරන්න කියන්නේ යනවා. එතකොට අර අහිංසකම තමාතුලින්ම පෑගෙනවා. තමාතුලින්ම යට යනවා. ඉතින් අර භාවනා කරනකොට ඒ ඔලොමල ගති ටික අයින් කරපුවාම අහිංසක ගතිය වෙලාවකට ටක් ගාලා පේන්න පටන් ගන්නවා මය තුළමත් సౌందර්යයට කැමති සුහදව ඉන්න කැමති ගතියක් තියෙනවා නැතුවම නෙවෙයි ඒක දකිනකොට අලුතෙන් ආවාගේ පේන්නේ මොකද හේතුව ඒක තිබුණට මතුවෙන්නේ නැතුව නේ තියෙන්නේ. දැන් භාවනා කරනකොට කලබල ටික අඩු වෙච්චාම වරින් වර ඒකට කියනවා ආශේවනප්පත්තිය කියලා. අපි පොඩ්ඩකට ඇසුරු කරනවා මා තුලත් අහිංසකෙක් ඉන්නවා කියලා. අඟුලි මා තුලත් ඉන්නවා. බුදුගම රජු තුලත් ඉන්නවා. හිට්ලර් තුලත් ඉන්නවා. ඒක වෙන් වෙලා නැහැ කලව මේ තියෙන්නේ. භාවනා කරනකොට ඒක වෙන් වෙනවා. පරිච්ඡේද වුණාට පස්සේ වෙනවා මේ තියෙනවා කියලා. ඊට පස්සේ කෙනෙකුට හිතුනොත් මේක ආවොත් නම් මට රටේ ඉන්න හම්බෙන්නේ ඔක්කොම මගේ ඔළුවට අතෝදාවි මහා නෝන්ජලියට ගණන් ගන්නේ කියලා ඒක යට කරගෙන ජීවත් වෙන තමයි ඔලොමල කම කියන්නේ. ඔය භාෂාවෙන් අධ්‍යාපනයෙන් ලාභෙන් සත්කාරයෙන් ඒක තමයි අපිට දෙන්නේ. ඉතින් අපි අහිංසකම් පැත්තක තියාගෙන පින පුම්බගෙන නහයෙන් බලාගෙන යන්න පටන් ගන්න. ඒකට අර ආශේවණයට අපි උදව් කරවයි වෙන්නේ නැහැ. නමුත් මේක හොඳ දෙයක්. මයිතුල කොහොමදත් අහිංසකෙක් ඉන්නවා. ඒක මම වැඩි කරගන්න ඕනේ කියලා එක භාවනා කරන්න ගත්තොත් ඒකට ප්‍රතිපදාව කියනවා. එතකොට යාර කුසල ඡන්දේ මේක අහුලගත්තා විතරක් නෙවෙයි. ඒ අනිත් 99ක් වෙලාවක මම ඔලමුණා. 99ක් වෙලාවේ මම දුර්වචයි. 99ක් වෙලාව මම පාප මිත්‍ර ආශ්‍රය කරනවා. නමුත් මයිලඟ ඇතුලේ තාම තියෙනවා මේ සූච ගතිය. අන්න ඒක දාගෙන ඒක වැඩෙන තාලෙට ඒකට අනුපස්සනා කරන එකට කියනවා භාවනා කුත්ති කියලා. එහෙම කරගෙන යනකොට යාට මේ ගතිය නැවත නැවත එන්න පටන් ගන්නවා. එන එන ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ආපුවම දැනෙනවා හරිම සාන්තයි ඒක. නිකන් හීනෙන් තොලගාපු කිරිසුවඳක් වගේ. හිතන ඇයි මෙච්චර මේ අහිංසකමක් තියන්නේ මේ ඔලොමොල වෙන්නේ දලදඬු වෙන්නේ ලාභ සත්කාර සම්මාන වලට දුවන්නේ තෝතෝ වරපල කියන්නේ කියලා භාවනා කරගෙන යන කිනාට බහුලීගත කිරීම සඳහා හැකියාවල් බලන්න හිතෙනවා. එතකොට එයා ඒක ආජීවයට දාගන්න. පුළුවන් තරම් එහෙම ගැළපෙන කතා, ගැළපෙන ක්‍රියා, එහෙම ගැළපෙන ජීවන රටාවල් හදාගන්න. කියන්නේ Nirodhayak මේකේ තියෙනවා. Nirodhe තේරුණාට පස්සේ Nirodha ගාමිනී ප්‍රතිපදාව හදාගන්න එක සාමාන්‍ය බුද්ධියෙන් කරන්න. ඒක නිකම්ම වැවෙන්නේ නැහැ. ඇතුලේ බීජ තියෙනවා. දැන් ඒ කණු කැපිලා තියෙන්නේ වැඩෙන කාලට ඒකට අනුග්‍රහ කරන්න. ඒකට බහුලීකත කෘත්‍ය කියලා කියනවා. ඒ නිසා ආශේවති භාවීති බහුලීකරෝති කියලා මේ කිසි කෙනෙක් ළඟ නැති දෙයක් නෙවෙයි හැම කෙනා ගාම තියෙනවා. නමුත් අපිට මේ අධ්‍යාපනයෙන් දෙන්නේ, ලාභයෙන් සත්කාරයෙන් දෙන්නේ භාෂා හැසිරීමෙන් දෙන්නේ කෙනෙක් යටපත් කරගෙන යන්න තියෙන ගතිය. ඔය තලාව කරන ඔබාගෙන යන්න හදන. ඉතින් ඒක දුන්නට පස්සේ මම හිතන්නේ අහිංසකම නෝන්ජල්කමක් කියලා. හරි තින්නේ නිහතමානීකම බය අඩු ගතියක් මේක තියාගන්න ලෝකේ ජීවත් වෙන්න බෑ කියලා ඔය අඟුලිමාලගේ නම අහිංසක. ඊටම අහිංසක. යන්තර උට දීපු ලනුව ඉතින් පස්සේ ඒක අන්තිම දාමරිකෙක් පාටපත් වුණා ඕනම කෙනෙක් කපන්න පුළුවන් මට්ටමට. නමුත්තර අහිංසකම තියෙනවා. බුදුචානන්සේක මතු කරලා ඒ ආවේනික දුකක් දකින්න වෙලාවේදී පා උණු වෙන හදක් හදලා බඩදරුවම්ම කෙනෙක් ඉදිරි ගන්නට අහිංසක වෙවිලා දැන් ඒ අඟුලිමාල හාමුදුරුවෝ බුදුන්ස් කියන අනේ සාංශ අපි වගේ කෙනෙකුට මොනවද කරන්න පුළුවන් මේ ගිය ඇතුලේ දරු ප්‍රසූතියට කේන්ද්‍රී ගන්න අම්මා කෙනෙකුට ඒතර බුදුරජාණන් කියනවා යතෝ හම්බගිනි හරි ආය જાතියා જાතෝ නෑ. යතෝ හම්බගිනි જાතියා જાතියා જાතෝ කියලා. යම්කේ නැගිනිනි යම් ආකාරයකින් මං උපන් දවසේ සිට කවදාකවත් සත්‍යක් මරණ තියෙයි. දේ සත්‍යානුභව බලෙන් මේ ගැබ්මල පහ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් කියනවා කොහොමද ස්වාමීන් වහන්සේ මං කියන්නේ මම දැන දැනම 999ක් කපලා තියෙනවා. මුදන කොච්චර දෝ කපලා තියෙනවා. ඉතින් මං කොහොමද කියන්නේ උපදිච්ච දවසේ ඉඳලා සතුන් නොමරපු කියන්නේ ආ එහෙමනම් යතෝ හම්බගෙන අරියාය જાතියා ජාතෝ නාබිජානාව සංචිත්පාණං ජීවිතාවෝරෝපේතා. දැන දැනම සතෙක් මැරුවේ නෑ. අන්නේ ආනුභාව බලයෙන් උඹේ ගැබ්බල පහ වේවා කියලා කියන්නේ. ඒකෝට අර අහිංසකමනේ ආයෙම කියලා අම්මා කෙනෙක් ප්‍රසූත වේදනාවේ කේන්ද්‍රි ගන්නකොට එම ඒ අහිංසක කුමාරයාගේ දෙන අහිංසක ගතිය මතු කළ දෙනවා. ඒකට පේනවා මේ හැම දාමරිකෙක් ඇතුළෙම තියෙන මේ අදපවතින නීති පද්ධතියේ දාමරිකයා තව දාමරික කරනවා. ආයෙ ගිහිල්ලා දාමරිකයන් පිරිසකට දානවා. හිරගෙදර. දැම්මට පස්සේ තියෙන ඔක්කොම කට්ටකන් ටික ඉගෙනගෙන එන්නේ. නිසා පුළුවන්ද මේ මනුස්සයට කියලා දීලා උඹ කොච්චර දාමරිකම් කළොත් උඹ ඇතුලේ අහිංසකමක් තියෙනවා. අන්න ඒක එතකොට එක මනුස්සයට ජේල් වල හතර දෙනෙක් දාන්න වෙනවා. ඒ ටික කියලා දෙන්න. දැන් කරලා තියෙන්නේ මිනිස්සු 400 විතර එක ජේලර් කෙනෙක් දාලා උට ගහලා හිර කරලා තියන. ඒක ඔක්කොම දාමරිකම් ඉර ගන්න. නිසා ආයතනගත වුණොත් සංස්ථාගත වුණොත් විනාශයි. බටහිර ලෝකේ අපි අද තලන තාලේ අපිට කරන අපරාධ හිතා ගන්න බැහැ. ඒ කරන්නේ සංවිධාන හරහා, බැංකුව හරහා, නීතිය හරහා, පුවත්පත් හරහා, මධ්‍යම පරිපාලනයක් හරහා අපි හිර කරලා උන් අපිට සිටින් ඉඳින් කියන්නේ. අපි කැලියට ගියාට පස්සේ මොකක්වත් නැහැ. අරණ්‍යගත වුණාට පස්සේ රුක්ක මූලගත වුණාට පස්සේ ශුන්‍යාකාරගත වුණාට පස්සේ ඔය එකෙක්ගේ නීතියක් බලපාන්නේ. ඒකයි බුදුජානක ගැන බලට ඕන්නම් ගමට ඵලයල්ලා නගරට ඵලයල්ලා රාජධානි ඵලයල්ලා පිටසංගේ පිහට්ටංගේ නීති. කැලේට පෙලෙල්ලා ගහක් වලට පෙලෙල්ලා ශූන්‍ය ගාට පෙලෙල්ලා මොකාගවත් නීතියක් නැහැ. එහෙම එහෙම කට්ටිය තියෙන විවේකයෙන් ඉන්න පුළුවන්. ඉතින් මොකීටද කැමති? ඔබ මොකීටද කැමති? ඔය විවේකයේ හම්බෙන තැනද කැමති? නැත්නම් රාජධානියකට ගිහිල්ලා බලුපන්තියක නායකයෙක් වෙන්න හදනවද නැත්නම් අලිපන්තියක සමාජිකයෙක් වෙන්න කැමතිද? ඉතින් ඒක තමයි අහිංසකකම් තුලින් පෙන්වන්නේ. අපිට වෙලා තියෙන අපේ අහිංසකකමට අනුග්‍රහ කරන්න බැරි තරම් අපි මේ රට්ටු සනසන්න හදනවා. රට්ටු පිනවන්න හදනවා. එහෙම නැත්නම් රට්ටු කියන න්‍යාය පත්‍රයට වැඩ කරන්න හදනවා. මොකද අපි හිතනවා මේ රට්ටු අපිට මල් මාලයක් පැලඳුවේ නැත්නම් වැඩන්නේ නැහැ. ජනප්‍රියුනේ නැත්නම් වැඩන්නේ නැහැ කියලා මේ අපිට උගන්ලා තියෙන පිස්සුවක් මේ. අපි මේ වර්තමානයේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තියෙන සැපත. ඒ පිරිච්ච ගතිය, ඒ සම්පත්‍ති කරගතිය ගන්න මොකායවිල අපිට මොන නම්බුරාමේ දෙන්නේ. සර්වචන්නාංශයට කවදාකවත් දීලා තියෙනද කියලා බලන්න ත්‍රිපිටකධාරී උබේ විහාරාධිපති අරණිකායේ නායක මේ මොන පිස්සුද? කවුද සරුවචනාංශයට මේ විචිත්ත ධර්ම කතික කියලා උපදෙස් දෙන්න කෙනෙක් ඉන්නේ? කවුද බුදුහාමුදුරන්ට ඉන්නේ මේ උබේ විහාරාධිපති, ටයිනිකායාධිපති? මම බුදුහාමුදුරේ ඉඳලා කිව්වා මම අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචාර සම්පන්නයි. උන්වහන්සේම නම් ටිකක් දාගත්තා අපිට දැනගන්න. අපි එක එකාගේ නම්බුනහන් වලට පහින්දින පැහිදිලි දෙයක් බලනකොට අපේ තියෙන අහිංසකකම පලා යනවා. කොහෙද කියලා හොයන්න බෑ. ඒසයි නියතමානිකම මතු කරගන්න මොනවක්වත් කරන්න ඕනේ නිකන් ඉන්නකො. නිකන් ඉන්න හැම වෙලාවෙම නියතමානිකම මතුවේ. සබ්බපාපසකරණම් කියන හැම වෙලාවෙම හරිම අහිංසකයි. අපිට හදිස්සියක් આવොත් මුත්‍රා කරන්න ඕනකමක් තියෙනවා. වැසිකිලි කරන්න ඕනකමක්. ඒකට මුත්‍රා කරන්න වැසිකිලි කරන්න අහලා දාන්න හරි ජොලියක් තියෙනවා. මුත්‍රා කරන වෙලාව තියෙන ජොලිය තමයි විමුක්තිය කියලා කියන්නේ. නිරෝධය කියලා කියන්නේ. නිරෝධගාමිනී ප්‍රතිපදාවට මූත්‍රා මාර්ගයට තමයි ඒක කතා කරන්නේ. කක්කබර වෙනකොට ඒ කක් අයින් කරන එක තමයි නිරෝධය කියන්නේ. නිරෝධගාමිනී ප්‍රතිපදාව බුද්ධ මාර්ගය. ඒක නැතුව මේගොල්ලෝ අනිගේ තැන් වල පිටිපස්සේ පස්සට වැඳ වැඳ යනවා. මූත්‍රා කරනකොට තියෙන සැපේ, කස්කිල් කරන සැපේ, ඒ අහිංසක වෙන එක. ඉතින් දඹදිව යනවා. දඹදිව නම් හැබැයි හොඳයි. මොකද හැම තැනම කක්ක කරන්න පුළුවන්. දඹදිව ඕන තරක මූත්‍රා කරන්න පුළුවන්. ඒක ප්‍රසිද්ධ වෙටි කිරියක්. දැන් සල්ලි දීලා කරනවා රුපියල් 10ක් දුකත ගෙවන්න. ඒ නිසා මේ අහිංසකකම අපිට මතු කරන්න ලේසිම ක්‍රමය තමයි පොඩි ළමයෙකුට ඕක කියලා දෙන්නේ ළමයා අහන මොන දේවල් ඉතින් මොනවද උගන්වන්නේ අපි කොහොමද අහිංස වෙන්නේ. අපි උඹල මොනවද අපිට සතිය උගන්වන්න හදන්නේ. නෑ නෑ මේ සතිය උගන්වනවා නෙවෙයි ඕගොල්ලෝ හොඳයි කියලා කියන එක. ඒකට ඒගොල්ලෝ කියනවා ඕගොල්ලෝත් හොඳයි. ඒගොල්ලෝ ඇවිල්ලා සිටින් ඉදින් කරපන් දෙකේ චක්‍ර කියපන් තුනේ චක්‍ර කියපන් පිස්සු කෙලින්න එන්න එපා. අපේ හිත කෙලින් තියෙන එක ක්‍රේල් කරන්න එපා. ක්ලියර් කෙරුවොත් උඹලා හොඳයි. ඒ නිසා මේ අහිංසක මේක මතු කරනවා කියන එක ෆෝමියලාස් නැහැ. ඒකට මොනම සමීකරණයක්වත් නැහැ. සුම්මයිරි. යමක් පවු නොකර ඉන්න හැම වෙලාවෙම ඒ අහිංසකම පිපෙනවා. ඒ අහිංසකම දිදුලනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ කර්මාන්ත වැඩිකම නිසා අපිට නිකන් ඉන්නවා <clears throat> එහෙම නැත්නම් පවු නොකර ඉන්නවා කියන එක මදි. ඔය සතිය කියලා දෙන්නට ඕනම කෙනා අහන ඔච්චරද කියලා අහන ඉවරනට පස්සේ. ඒක මදි ඒගොල්ලන්ට. ඒක නිකන් ඒකේ මදි අන් ඇවිල්ලා නැහැ තව. තනියට කිරියෙතිලා නැහැ. ඉතින් ඒක නේද ඕක නම් හරියන්නේ නැහැ. සතියෙන් විතරක් ඕක හරියන්නේ නැහැ. උඩ මොකක් හරි ආලවට්ටමක් තියෙන්න ඕනේ කියලා සතියමයි. ඒක නම් තමන්ගේ අහිංසකකම මදි. ඒකේ මොනවදෝ තව මේ සුගුරුත්තන් දාන්න ඕනේ. එහෙම නැත්නම් ආලවට්ටම් දාන්න ඕනේ. ඉතින් ආලවට්ටම තමයි සංස්කෘතිය කියන්නේ. අපි අපි අපිටම දාගන්න ආලවට්ටම තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ඒ නිසා සංස්කෘතිය තියාගන්න සමාජගත වෙනවා. සමාජගත වෙන්න සංස්කෘතියක් අවශ්‍ය නැත්නම් උන් ගහනවා අපිට. සමාජයෙන් අයින් වුණාට පස්සේ මොන සංස්කෘතියක්වත් නැහැ. ගස් කොළන් වල තියෙන එක කැලණීතිය කියලා කියන්නේ. කැලණීතිය බලවතා ජයගන්නේ. ඔය ඉන්න අය නිසා කවුරුත් එක්ක අසුර නැතුව ඉන්නකොට ඒ අහිංසකම මතුවේ. ඉතින් හරි සුන්දරයි වන වනේ වනසතා වනේ හැසිරෙන දකින්නට පුදුම සුන්දරකමක් තියෙනවා. කිසිම චාරයක් නැහැ වගේ. ඒ වගේම තපසේ මේ තප මේ මේ තපස්තරි අරණියක ඉන්න දකින්නට හරි සුන්දරයි. ඒ කැලේම කොටසක්. එයාට කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න බෑ මේලා හිට ගන්න ඕන වෙලා ඉඳ ගන්න ඕනේ නැහැ. සුභයෙන් ජීවත් වෙන්න. ඒක හරි විරුද්ධයි. ඒක හරි විරුද්ධයි සංස්ථාගත සමාජයට. ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ හරියට නීති දාගෙන න්‍යායක් දහ දාගෙන නටන අපි ඒකත් කරනවා. සර්වචනන්සේ දවසේ උදේ මේ මුණ අතපහවදගත්ත වෙලා දවස් 10 10 වෙනකන් සංස්ථාවට යනවා. පින්නපාති වයින්නවා ගිහලා ගම දිහා බලලා පින්නපාති කරන එනවා. ඒක මහා කරුණාවෙන් කරනවා. බත් බොක් බඩ බඩ ගෝස්තරේ හොයාගන්න. කැලේට ආවනේ ප්‍රඥාවට අනුග්‍රහ කරනවා. කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. විවික්‍යව ගත කරනවා. හැබැයි හැමදාම නැහැ. අනිත් දවසේ උදේ පාන්දර ආය යනවා ගමට. ගම හොයාගෙන යනවා. ගියක් ගියක් ගන්න කියලා හිට ගන්නවා. දින දෙකක් පිළිගන්නවා. බල්ලෝ එනවා ඉස්සරහට හරක් එනවා ගොම කක්කා. හටියට ඇඳගත්තේ නැති ගෑනු ඔක්කොම බලනවා. බැල පින්නපාතේ පාත්‍රේ ගානට පිරුණනේ. අපෝ කැලේ ගියා. අපිට තියෙන්නේ මේ පැත්තට යන්න දන්න අපෝ වෙන්න දන්නේ. අපිට රිවර්ස් ගියර් එක නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම නගරෙමයි ජීවත් වෙන්නේ. ඉතින් නගර ජීවත් වෙන මිනිස්සුන්ට වඳින්න වටිනවා. උනේ මේ කන පරිප්පුවක ප්‍රමාණයක් කිසිම අහිංසකකමක් නැහැ. අහිංසකමක් නගරේ තියන්න බෑ. තිබ්බොත් නෝන්ජල්කමකට යනවා. ඒක නිසා අපි මේ කැලේක ඉඳලා නගරයට යනකොට ඒ මනුස්සයා පස්ස දාන්නේ මොකේද කියලා දන්නවනම් මේ පිරිසුදු වාතයටයි පස්ස දාන්නේ පිරිසුදු ජලයටයි පස්ස දාන්නේ කැලේටයි පස්ස දාන්නේ කියලා දන්නවනම් තේරෙනවනේ යන්නේ කටයි කියලා කියනවා. යන එකක් නැහැ. නගර ජීවිතේට මිනිස්සුන්ට බලනකොට කැලියට යනවා කියලා කියන්නේ වනචර වීමක්. නගරෙට එන්න පුළුවන් නම් ඇවිල්ලා බලපල්ලකෝ. නගරේ කරපල්ලකෝ පුළුවන් සෙල්ලම් අපි වගේ කියලා අපිටත් අභියෝග කරනවා. පුළුවන් නම් බල කරන්න බැරි කම නැහැ. නමුත් කකා සිංහෙක් ළඟට ඇවිනවලු මේ මේ ඌරෙක් අසුචි වල කියලා වරියකෝ ගහගන්න කියලා. සිංහෙ කළේ එහා පැත්ත බලහන්. ඉතින් අර ඌ හිතනවා ඌරා හිතනවා ඌ පැරදිලා කියලා. පැරදිලා නේ ගද. මොන කරන්නේ මේ කක්ක ගාගෙන ඉන්න ඌරෙක් එක්ක මොන රණ්ඩුවක්ද? ඉතින් වගේ නගර නගර වැසියෝ හිතාන ඉන්නවා මේ අරණ නිවාසයට වෙලා තියෙනවා මේ හරක් මරලා පොලිසියෙන් එළවන ඉඳ කැලේට රින්ගාගෙන ඉන්නවා කියලා. නගරේ ඉන්න බැරිකමට කියලා. නුගුසන් චින්න කාලේ කියනවා එහෙම තමයි ලංකාවෙත් තියෙන්නේ. අරණ්‍යගත වෙන්නේ නගර ජීවිතේ දුර්ලභ වෙච්ච අය කියලා. සංස්ථාවේ සංස්ථාංගය ගැන එහෙම අදහස් තියෙනවා. ඒකල කියන හැබැයි අපි දැක්කාම එහෙම කියන්නේ නැහැ කියලා. මොකද ලොකු සංස්ථේ පඬිසි වගේ පාස් කරලා තියෙනවා. ඔක්කොට බැරි දැනුම තියෙනවා. නැතිකමට නෙවෙයි අවිල්ලා තියෙන්නේ. ඒ නිසා අහිංසකම තියාගන්න ඒක නැති දෙයක් නෙවෙයි අපි ළඟ තියෙන එකක්. අහිංසකම නිතරම මතුවෙන්නේ එක බණපදයෙන් සබ්බ පාපස්සා කරනවා. කිප්ලුවන් තරම් පාපෙන් අයින් වෙන්න බලන්න. එතකොට අහිංසකම මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි කුසල සූප සම්පදා ලස්සන දේවල් කරන්න හිත පහළ වෙනවා. සුන්දර දේවල් කරන්න හිත පහළ වෙනවා. ඔය කක්කා වෙනන්නේ කල්පනා කරලා ගන්න බෑ. නිදහස් මනසට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට අනුග්‍රහ කිරීමන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ තියෙන පැලේට පැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න. ඒකට ඕක පිපිලා එනවා. මම දන්නේ මේ උත්තරේ හම්බුණාද මම අනවශ්‍ය දේවල් කතා කරා කියලා. සරණයි. අපේ කාලක් විතර තියෙනවා මට පොඩි ගමනක් තියෙන නිසා මම 8:45ට නතර කරනවා. වෙන තියෙනවනම් සාකච්ඡාවට සුදුසු මාතෘකාවට සුදුසු දෙයක් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. හොඳයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම අධ්‍යක්ෂකව කියන්නේ මේ ben de වාස්තුකරන්තේනම් තමයි දුරට ගලාගෙන බල කියලා. එනිලා ඒක කඩෙන් කියලා කියනවා ඊට පස්සේ ඒක ස්වභාව බලනදම දැන් එළියට ගලාගෙන ඇතුළම පැයක් විතර එක වෙනවා දිගටම. ඒක ඒක දිහා ඒක ඒක ඒක අවස්ථාවක් යන්නේ කියලා ඒ වගේ දේවල් දැන් බලබල ඉන්නේ. දැන් ඊයේ හවස පහුවෙන් ලෝකෝවියන් කිව්වි ඉම වෙලා මම ටිකක් වෙලා ඉඳලා පැද්දිලා බිමට වැටුණා පිටිපස්සට වැටුණා මම මම ඒ ගෙම්මම හිටියා ඉඳලා ඉන්නකොට අදින් දැක්සෙම වහගාලා ඊපස්සේ ටික වෙලාවකින් නතර වුණා ඊපස්සේ මම ඒ ගෙම්මම තව පැය භාගයක් විතර හිටියා ඒ එයා ඒ කියන්නේ කයට උමුදේ ඉන්නේ කියලා ඊපස්සේ දැන් අනිත් දවසේ අනිත් වෙලාවෙත් ටිකටම තමයි ඒ අර ඒ කලන ගැටි තියෙනවා මම මොකද්ද ඉතින් ඒ කරන ගතියේ මොහොන තීලා මොහොන තීලා එකට පුරුදු ගතියක්ද තියෙන්නේ නැත්නම් ඒක බය වෙන ගතිය ඒක අරියාදුවක් කියලා කරදරයක් වෙන ගතියද වැඩි වෙන්නේ නැත්නම් මේක එන්නේ එන්නේ එන්නේ තමන්ට හසුරව ගන්න පුළුවන් ගතියද වැඩි වෙන්නේ ස්වාමීන් චුට්ටක් දැන් අඩු වෙලා තියෙනවා මුලින්ම නම් ටිකක් කරදරයක්ම දැක්කා පස්සේ ඒකත් ද්වේෂයක් කියලා අඳුරගත්තා ඊට පස්සේ මේ දැන් ඒවත් ඒ තරම්ම ගොඩක් එන්නේ නැහැ වල තාම එක දිගටම යනවා ඒක අර අවස්ථාවල් ලොකුවට මට බලන්න දැන් තේරෙන්නේ නැහැ. කියන්නේ දැන් ස්වභාවයවල් බලන ප්‍රමාණය මට ඒකෙන් හරියට තේරෙන්නේ බලන්න. ඔය නෑ මේකේ ආපෝ ධාතුව වැగిරෙන ගතිය. එතකොට ඒ වැగిරෙන ගතිය ආපුවාම නව දොරින්ම වැగిරෙනවා සමහරවල්. එහෙ හිටියා මේ බංග්ලාදේශ ආම්දුරු කෙනෙක් ඉගෙනගෙන නෑ හතරේ පන්තිරේ ගිහිල්ලා තිනේ උනට විශ්වවිද්‍යාලයට පාව පොත් ටික ඔක්කොම ලියලා තිබුණා වැඩිමහල් ආම්දුරු කෙනෙක්. ඒ ශාන්ති භාවනා කරනකොට මේ ගුද මාර්ගෙනුත් පිට වෙනවා. මුත්‍ර මාර්ගෙනුත් පිට වෙනවා. ඉතින් ඒ ශාන්ති ලිව්වා. මේ මේ භාවනා කරනකොට මේ කෙලද, කඳුළුද, සොටුද, කංකරදුද ඔක්කොම ගලනවා. ලොකුවට නෙවෙයි තෙත් වෙලා. ඊට පස්සේ මේ කමඨාන් සුද්ධ කරන ස්වාමීන් වහන්සේ කියනවා වීදුරු කෑ වීදුරුවක් අරගෙන වතුර බොන වීදුරුවක් අරගෙන අයිස් ටිකක් දාලා ඔක පීරිසකින් වහලා තියන්න කියලා. එතකොට අර ඇතුලේ අයිස් ගතිය නිසා පීදුරේ පිටපැත්තෙත් තෙත බැඳෙනවා. ඒකේ ඒ ස්වභාවය. මේ වායෝ ධාතු ආපෝ ධාතුව පිට තිබ්බත් ඇතුලේ තිබ්බත් ඒකේ වැగిරෙන ස්වභාවය තියෙන නිසා ඇතුලට අයිස් කියලා දාපුවාම පීදුරේ පිටපැත්තෙත් තෙත එකතු වෙනවා. ඒ ආපෝ ධාතුව කිපිලා. ඉතින් ආපෝ ධාතුවේ කිපෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලහු ගතිය අනිකව ගරු ගතිය. ලහු ගතිය ආපුවම මිදෙනවා. ගරු ගතිය ආපුවම වැగిරෙනවා. ඒක මේ ආබන්දන ලක්ෂණ, පග්ඝරණ ලක්ෂණ කියලා සඳහන් කරලා තියෙනවා. ආබන්දන ලක්ෂණ නම් අයිස්ක්‍රිට් එකකෝයි කුට්ටි වෙනවා. දමන ගහන්න පුළුවන් මට්ටමකට. රත් වෙච්ච ගමන් වැగిරෙනවා. ඉතින් ඒ ඒ ආපෝ ධාතුවේ ලක්ෂණය, ඉතින් ඒ ආපෝ ධාතුව එනකොට පඨවි තේජෝ වායෝ සම්පූර්ණ අස්ක්‍රිය වෙනවා. නිෂ්ක්‍රිය වෙනවා. දැනෙන්නෙත් නැහැ. ශරීරේ බරක් තියෙනවා දැනෙන්නෙත් නැහැ. රත් වෙනවා උණුසුමක් දැනෙන්නෙත් නැහැ. එක ධාතුවක් වෙනකොට අනිතිව නැහැ. එතකොට වැනෙනවා වෙනකොට වායෝ ධාතුව වෙනවා. කම්පන චංචල ධර්ණ සලන ගති. එතකොට ආපෝ ධාතුව දඟලන්නේ නැහැ. ඔය දෙකම කලබල වෙනවත් වෙන්න පුළුවන් අපිට තේරෙන්නේ එකයි. ඒ නිසා මොනම ධාතුවක් හෝ කිපෙනකොට අනිත් ධාතු තුන යට කරගෙන තමයි යමතු වෙන්නේ. හැම කෙනාගේම දැන් උර ඉර නගිනකොට පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට ওই ධාතු වල ಗುಣ වෙනස් වෙනවා. පළවෙනි පැය දෙකේ සෙම වැඩි කරනවා. ඊට පස්සේ වැඩි කරලා මධ්‍යහන්නේ වෙනකොට තේජෝ ධාතු වැඩි කරනවා. ඊට පස්සේ ආය ඉර බහිනකොට ඒගොල්ලෝ බේසජ්‍ය මන්සිදාවේ පොතේ ඒ ශාන්ති ලියලා තියෙනවා. මේ සූර්යාගේ ගමන නිසා චන්ද්‍රයාගේ ගමන නිසා වඩදිය බාධිය ලෝකයේ ඇති වෙන්න වගේ මනුස්ස ශරීරයට කෙලින්ම බලපෑමක් තියෙනවා. ඊට පස්සේ ග්‍රහයන්ගේ බලපෑම් තියෙනවා. ඉතින් ඒවා මේ ඍතු නියාම. ඒ ඍතු නියාම අනුව වැగిරෙන ගැත්ත මාලාට සමාට පුපුරනවා, හැමත් එක පුපුරලා යනවා. රත්ත වාතය කියලා කියනවා. ඉතින් එක එක එක එක දේවල් එනවා. ඒකට මේ ශරීරය තමයි ඒක උකට වේදිකාව වෙන්නේ. එහෙම නැතුව ඉතින් ගස්කල් වල වෙන්නේ, ගස්කල් වුණාට අපිට තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේක දිහා බලාගෙන ඉන්නකොට මේක අඩු වෙනවා දකින්නවනම් ක්ෂය වෙනවා දකින්නවනම් වැය වෙනවා දකින්නවනම් නිරුද්ධ වෙනවා දකින්නවනම් තමයි දැනගන්න මේ ඇති වෙන්නත් හේතුවක් නැහැ හේතු. න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ නැති වෙන්නත් හේතුවක් නැහැ න්‍යාය ධර්මයක් වැඩ කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒක දිහා බලාගෙන ඉන්න. රැල්ලක් මේ උඩට නැගලා ඒ රැල්ල ආපහු බහිනවා. බඩදී නැග්ගොත් බහිනවා. ඉතින් අතරමැද දැඟලුවොත් බහිල නතර වෙනවා. ඒ නිසා මේ ශරීරයේට මේ ටික වෙන්න අරින්න ඕනේ. ඉතින් ඒක හරි අමාරුයි මේ තරුණ වයස්වල ඉන්න විලන්දාරින්ට ළමිස් කියන්න අමාරුයි. මොකද හේතුව ඒතකොට සමාජයේ ඒක දිහා බලන්නේ 아무තු තාලෙත් නේ. සාමූහික භාවනා කරනකොට එහෙම නැත්නම් මම දැකලා තියෙනවා තුන් හතර දෙනෙක්ගේ විදිහට මේ අතට ලේන්සුවක් දාගෙන වාඩි වෙන්නේ නහයෙන් හොටුවක් කරනවා කටින් කෙලයක් වෙනවා. ඇහෙන් කඳුලක් වෙනවා. එයා දන්නවා හැබැයි මේ නිකන් ගඟක් තරණය කරන වෙලාවක් වගේ මේ ඇබැද්දයක් නෙවෙයි භාවනා කරනට හැටි. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙලා යෑම තමයි මේ ධර්මයේ දන්න කෙනා කරන්නේ. ශක්තියට වෛර කරන ද්වේෂ කළ කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම තමයි එයා එනකොට අනිත් තුන් දෙනෙක් යට වෙනවා. ස්වභාවයෙන්. ඒ නිසා ඒකට ඇවිල්ලා මතුවෙනවා වාගෙම නැති වෙන කම්ම මේක දිහා බලහින්න කියනවා විවේකීව. ඉතින් භාවනා කරන හැම කෙනෙකුටම එක ධාතුවක් කිපෙනවා. එයාගේ කර්ම ශක්තිය තමයි. එහෙම නැත්නම් ඒකේ චිත්ත ශක්තිය. සමහරට ආහාර ශක්තියත් බලපානවා. උතුජ්ජ ශක්තියත් බලපානවා. ඒ නිසා ඒක ඔය යන විදිහට වැඩි වෙගෙන යන වෙලාව යවුවා නම් මමත් දూరుම්. මටත් ඕක කර කර ඉන්න බෑ. නැති වෙගෙන යන වෙලාවේ මාත් අයියා වගේ ඉතින් කියනවා ඕකම බලන් ඉන්නේ කියලා. මේ කතා කරන්නේ ළමයි සියද්ද නැත්නම් ආච්චිම්ම කෙනෙක්ද? අර වැටුනේ ස්වාමීන් වහන්සේ. ආයෙ සර වැටියයි. ඒක සරක් වැටලා එදා කොච්චර ජොලියේ හිටියද? <laughs> චිත්‍රය විලක් කිව්වේ චිත්‍රයෙන් උපදෙස් ගත්ත වැටුණා. වැටුණට පස්සේ ඉවර මාස මාස ගණන් ජොලිය හිටිය වැටෙන්න දිනතෝ පොර කාලා. ඊට පස්සේ චිත්‍රක හොඳට ඉඩ තියෙන තැන වාඩිය මයිලඟ වාඩිය. වැටියා. ඉතින් මෙහෙම වෙනකොට බය වෙනවා. වැටුණා. වැටුණට පස්සේ ඉන්න පුදුම සන්තෝෂයෙන් කතා කරා වැටුණා ස්වාමීන් වහන්සේ දැන් බය නැහැ. ඊට පස්සේ පස්සට වැටෙන ගියා වැටියන්. ඒ බය තියෙනකම් මිරික ලාලනකම් මේක ඉවර වෙන්නේ. වැටෙන්නත් නැහැ තියෙන්නේ. ඉතින් ඒක ළඟ එහෙම බලන්න ළඟ ඉන්න කට්ටියට සාමාන්‍ය පිස්සු හැදෙනවා. ඒ වටේ ඉන්න අයට. මෙයාට පිස්සු තනි වෙනකොට වටේ ඉන්න කට්ටියට පිස්සු වැදෙනවා. මේ භාවනා කරන මොකද වැටෙන්නේ? මොකද වැළෙන්නේ කියලා. ඉතින් මෙයාගේ ඕනකමන කරන එක නෙවෙයි. ඒ නිසා මේ දේ කරන්න තමයි භාවනා මධ්‍යස්ථාන අපි හදාගන්නේ. අපිට හතරවන් හන්දිය කරන්න බෑනේ. gedara කරන්න බෑනේ. ඒ නිසා විවේක ස්ථානයක් හොයාගත්තා. හොයාගත්තාම විකාර එනවා. ඒ ආකාර තමයි සංස්කෘතිය කියන්නේ. භාවනා කියන්නේ විකාරයක්. අපි හිතන දේ වෙන්නේ නැහැ. ඉතින් ඒක වෙන්න දෙන්නකෝ. ඉන්න හරියක් ඉන්නේ අනිත් පැත්තෙත් ඉන්නේ ඒ වගේම කට්ටිය. කවුද දන්නේ ඇයෝ පිස්සෝ ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ ඉතින් මේ ටික කරන්න ඕනේ කරන්න නැතුව හිතතුන් මැරෙන්න මරණා කියලා හිතන්නේ ඊගාව සංසාරයෝ ගෙනියන්න එපා ඊගාව ආත්මෙට ගෙනියන ඔය පොදිය ඕක නෙවෙයි ඔය ඕක භවයේ වමනේ විරේචනය කරපන් එළියට ඇදලා දාපන් ලයි විරේකයක් දීපන් නැත්නම් පස්සෙන් යන්න අරපන් අපි විරේක කරනවා කියන්නේ ඕක තමයි කැතැසිස් කියන්නේ ඕක තමයි මේ කවුන්සලින් කියලා කියන්නේ ඕක තමයි ෆිසියෝ ඇනලිසිස් කියලා කියන්නේ මේක සත්‍යවත්න කෙනාට තමන්මයි ලෙඩා තමන්මයි ඇනලයිස් කරන එක නා සත්‍යමයි බේත එන්නල්ල ඒක දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ ਸਰවඥාන්සේ කරලා තියෙන දේවල් පොදු වෙලා නැහැ එතකොට කරලා තියෙන දේවල් පොතක ලියන්න බැරි දේවල් ලියලා තියෙනවා සුලසීනාද සූත්‍රය අරන් කියවලා බලන්න වෙච්ච දේවල් ඒත් බුදුහාමුදුරුවෝ ලියලා තියෙනවා මම මහන්නේ මෙන්න මේ ටික කරලායි බුදු උනේ උඹලට එච්චර කරන්න ඕනේ මොකද උඹලට මම පාර කියලා දීලා තියෙනවා හැබැයි ඒ කර්මානුරූපව මේ ටිකක් වෙනවා කාටත් උනේ නැත්තම් ලෙඩේ සනීපෙන්නේ නැහැ පළවෙනි බෙහෙත් පන්ති දුන්න ගමන් සිංහල වෙදක මේ බෙහෙත ඇවිස් ලෙඩේ විශ්වෙනවා ඊට පස්සේ මේ දන්නේ බෙහෙත හරි කියලා ඉතින් ඒ වෙනකොට වෙලත් මාර්ග වල ලෙඩත් මාර්ග වල වෙන දෙනකොට කියොත් ඌ දෙන බෙහෙතෙන් ආයෙ වැය විශ්වෙනවා ඒක සිංහල වෙදක මේ හැටි ඒ නිසා අර කාය ජීවිත নিরপেক্ষ භාවයේ කොටසක් තියෙන්න ඕනේ වැක්කිරන එක වැක්කිරිච්චාවක්. වැක්කිරෙන් ඇරලා දැන් අඩුවේගෙන යන පැත්තට එනවනම් තමයි හිතා ගන්න තියෙන්නේ මේක තියාගෙන ජීවත් වෙනවට සංසාරේ යනවට වැඩිය හොඳයි. මේක දැක දැක මේකට වෙන්න අරින්න පුළුවන්කමක් ඉඩක් ලැබිලා තියෙනවා. එහෙම වැඩ කරන පිස්සු ටිකුත් ඉන්නවා ලෝකේ. ඒකත් එක්ක අනේකයි තියෙන්නේ. ඒ නිසා මට අලුතෙන් කියන්න දෙයක් නැහැ කැඩල් බාක් වල වැටුණා නම් ආයෙ වැටෙන එකයි තියෙන්නේ. එහෙමයි කොහෙන්ද? එච්චරයි එච්චරයි. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. දැයි අපිට වෙන ප්‍රශ්න නැත්නම් මාත් අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා මට පහළ වැඩ පිළිවෙලක් යනවා මම 9ට එන්නම් කියලා කියලා තියෙන නිසා ප්‍රශ්න නැහැ කියන පදනමේ අපි මෙතනදී සාකච්ඡාව නිම කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි මෙල්බන් නගරයට සමුදෙනවා තෙරුවන් සරණයි.